සමින්දිතේ පසාරිතේ සම්පජානකාරේ හෝති සංඝාති පත්ත චීවර ධාරමේ සම්පජානකාරේ හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති පදවන්ත පින්වත්නි අපේ ඉරිදා ධර්මදේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨාන සූත්‍රය බෞද්ධයන් අතර විශේෂයෙන්ම භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා අතර භාවනානුයෝගී කිරිතුත් අතර බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද ඍජුවම අපේ භාවනාවට සම්බන්ධ සූත්‍රයක්. ඒ නිසා අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ප්‍රතිපත්තාන සූත්‍රයේ ඉදිරියට ගමන් කරනවා. ප්‍රතිපත්තාන සූත්‍රය වශයෙන් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ, දීඝ නිකායේ ප්‍රතිපත්තාන සූත්‍රය අන්තර්ගත වෙලා තියෙනවා.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 එක්තරා අන්දමකින් ඒකේ ආනිසංස පිළිබඳව අපිට බොහොම ප්‍රබල ප්‍රකාශයක් කළා. ඒ කායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මානෙනි මේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස එයාගේ පාරිශුද්ධිය පිණිස පිරිසුදු බව පිණිස ඒ කායන මාර්ගයක් තියෙනවා. ඍජු මාර්ගයක් තියෙනවා. සෝක පරිද්දවාණං සමතික්කමාය. මේ සත්වයන් අතර තියෙන, මිනිස්යන් අතර තියෙන එක්තරා අන්දමකින් ශෝකයෙන්, කඩාවැළපීම් මෙන්න මේ වගේ ස්වභාවයන් සමතික්‍රමණය කරන්න. අභිභවා යන්න ඒකායන මාර්ගයක්, සිදු මාර්ගයක් තියෙනවා. දුක්ඛ දොමනස්සාන අත්තගමාය. ඒ වගේමයි සිත සතන් තුල පහළ වෙන දුක් දොමනස් ඒවා දුරු කිරීම පිණිස, ඒවා බැහැර කිරීම පිණිස ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ඥායස්ස අධිගමාය.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 ශෝක ඇතිවීම හදා වැළපීම් දුරු කරගන්නත් ඒ වගේම මේ අපේ සිත්සතන් කෙලසුන්ගෙන් බැහැර කරලා කෙලසුන් දුරු කරලා බොහොම පිරිසුදු සිත්සතන් බවට පත් කරගන්නත් පාරිශුද්ධ වූ සිත්සතන් බවට පත් කරගන්නත් ඒ කායන මාර්ගයක් තියෙනවා ඍජු මාර්ගයක් තියෙනවා ඒ තමයි සතරසතිපට්ඨාන ධර්මය. එතකොට මෙන්න මේ බඳු බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරලා තමයි බුදුන් වහන්සේ සතරසතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්න පටන් ගත්තේ. ඒකෙදිත් මුලින්ම පටන් ගන්නේ කායානුපස්සනාවෙන් ඉද වික්ක වේලිකෝ කායේ කායානුපස්සී විහෙරති. කායේහි කායානුව බලමින් වාසය කරනවා. ඉතින් ඒතකොට මේක මේ දවසක් දෙකක් කරන කටයුත්තක් නෙමෙයි විහෙරති කියලා කියන්නේම කායයක් වාසය කරනවා. දිගට කරගෙන යනවා. කියලා අදහසයි එතන තියෙන්නේ. කායේ කායානුපස්සී කියන වචනයේ විශේෂත්වයක් තියෙනවා. කායෙහි කාය අනුව බලමින් වාසය කරනවා කියන එක. එතකොට මෙතෙන්දී මේ කොහොමද කය දිහා බලන්නේ? අපිට කය ගැන ඉගෙන ගන්න විවිධ ක්‍රම තියෙනවා. පොතින් පතින් ඉගෙන ගන්න පුළුවන්, කාගෙන් හරි අහලා ඉගෙන ගන්න පුළුවන්. අද කාලේ හැටියට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන්. සොත්තර මාසයකින් අහලා ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහේ নানা ප්‍රකාර ක්‍රම තියෙනවා. නමුත් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. කය අනුකය පිළිබඳව. මේ තමන්ගේ කියලා ගත්ත කය පිළිබඳව තමන්ම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 අපි උත්සාහන්ත වෙනවද? මේ භාගතුන් වහන්සේ කරලා දීපු නිවන සාක්ෂාත් කරගන්න අපි උත්සාහන්ත වෙනවද? කියලා යම්කිසි අවබෝධයක් මුලින්ම සුතමේ ඥානයක් වශයෙන් ඇති කරගෙන අපර කෙනෙකුට පුළුවන් මේ නිවැරදි මාර්ගය කුමක්ද කියලා තම තමා වශයෙන් දැනගන්න උත්සාහන්ත වෙන්න. අන්න ඒකට තමයි මේ ආසාපී කියන ගුණය අපිට හම්බ වෙන්නේ. එතකොට අන්න යාගේ හිත උත්සාහන්ත වෙනවා කෙනෙක් තවන වීර්යයෙන් කටයුතු කරන්න. එයා අර අනෙකුත් සාමාන්‍ය ජනී ජනයා වගේ තනිකරම කාමයන් කෙරෙහි ගැලීලා ඒවටම ඇරිලා ඒවා මැදම දඟලන ගතියක් වෙනුවට එයා උත්සාහ කරනවා මේකෙන් ගැලවෙන ක්‍රමයක් ගන්න. ප්‍රතිපදාවක් අනුව කටයුතු කරන්න එයා උත්සාහ කරනවා. ඒ නිසා නිබඳු කෙලස් පවන වීරයක් ඒ සඳහා දරන උත්සාහය මෙතෙන්දී මූලික වෙනවා. ඒක තවත් පැත්තකින් කියන්න පුළුවන් මේක දීර්ඝ කාලින වශයෙන් පවත්වන්න පුළුවන් උත්සාහයක් වීරයක්. මේක මේ සතියක්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 වැඩි පීඩාවට පත් කරන්නේ නැතුව අනවශ්‍ය වේදයක් ගන්න නැතුව ඒ අවශ්‍ය පමණට විතර වීර්ය යොදමින් සමබර වීර්යයක් අවස්ථාවක් ගන්න අපේ දැනුවත් වේවි. ඒ නිසා වීර්යයේ වගේ පැති කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කියනවා සම්පජානෝ. දැන් අපේ සිහිය පිහිටියට පස්සේ ඊළඟට එන වචනේ තමයි සතිමා. ඒ සිහිය හොඳට වර්තමාන වශයෙන් එළඹ සිටියට පස්සේ මේ වර්තමාන වශයෙන් Tamanta අරමුණු වන ඒ සන්දර්භය දිහා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 උත්සාහයක්. විවිධ පැතිකඩ ඔස්සේ ඒ අපේ ඉස්සරහින් අරමුණ හඳුනා ගන්න දරන උත්සාහයක් දැන් ඔන්න දැරීසි. ඒක තමයි සම්පජානෝ කියලා කියන්නේ. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්පස්. එතකොට මේ කටයුත්ත කරද්දී පුළුවන් තරම් හිත සමබරව තියාගන්න. ලොකු ආශාවක් ඇල්මක් ඇතිව කරගන්නෙත් නැහැ. එහෙම ගිහිල්ලා ඒ අන්තයට යන්නෙත් නැහැ. ඒ වගේමයි හිත හිතට ලොකු අකමැත්තක් එපා වීමක්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 බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඊට පස්සේ ඒ සියලු ඉරියව් වලට බාහිරින් තියෙන පොඩි පොඩි ඉරියව් මේ ඉරියව් අතර තියෙන කුඩා කුඩා ඉරියව් අපි දිනදා ජීවිතේ පාත්තන කුඩා කුඩා ඉරියව් ගැන බුදුරජාණන් වහන්සේ වගේම යථායතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති සතහතානම් පජානාති කියලා ඒ සියලුම ඉරියව් අන්තර්ගත කරලා අකුළු වල පෙන්නනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මෙතෙන්දී දැන් අපි ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා.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 ඒ ප්‍රඥාවන්තයන් විසින් විසින් හඳුනාගත යුතුයි, තේරුම් ගත යුතුයි. එහෙනම් මේ ධර්මයක් මේ සතිපට්ඨානයම තම තමා වශයෙන් දිනු කළ යුතුයි. තම තමා වශයෙන් වැඩි යුතුයි. එතකොට ටික ටික දැන් කෙනෙක් විවිධ ඉරියව් හඳුනා ගනිමින් වාසය කරනවා නම් හිටගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම් ඇවිදිනකොට ඒක බව දැනගන්නවා නම් හිටගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම් එතකොට මේ විදිහට පොඩ පොඩ එයා එදිනදා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 දැනුම සම්බන්ධ වෙලා එන්නේ. ඒ නිසා භාගතුනාද කියනවා පුණ්‍ය පරම්පිකමේ බික්කු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. එයා මේ ඉදිරියට යනකොට ආපස්සට එනකොට ඒ ගැන දරගන්න. දැන් අපි මුලින් කතා කරා ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ හීති පජානාති කියලා යනකොට යන බව දැනගෙන අර ඉරියාපත පරිදේදී යනකොට යන බව දැනගෙන එයා සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා.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 හිතෝ වාහිතෝ මේක පදානද මේ හොඳට හිතගෙන ඉන්නේ. ඒතකොට තමන්ගේ කයට මොනවද දැනෙන්නේ? කලින් තිබුණා චලනය වෙන ඉරියව්වක් ඊට පස්සේ දැන් ඔන්න නිශ්චල ඉරියව්වකට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න පීවර කීපකින් ආපස්සට හැරෙනවා. දැන් ඔන්න නැවතත් නිශ්චල හිතගෙන ඉන්න ඉරියව්වකට පත් වෙනවා. ඔන්න ආපස්සට එනවා. පටික්කන්තේ සම්ප්‍රදානකාරී හොරි. දැන් මේ ආපස්සට එන ගමනේ සිහියෙන් ඒ ඒ ගමනට අදාළ තොරතුරු ටික හඳුනා ගනිමින්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 නමුත් අපි මේ මොහොතේදී මේ ආපස්සට එන ගැනීම ගම්පස්කේ මේ කරන්නේ ඒ අතර ඔන්න ඉබේටම වගේ මාකරී සිදුවීමක් නිසා පිටත බැලුන අය දැන් ඔන්න ඒ චින්ත මාකරට අපේ කරි මොකෙක් හරි අරමුණු උනාය කියලා අන්න අපිට මේ මුළු සංසිද්ධිය ගැනම අපි එක්තරාන්දම වැටහීමකින් තමයි ඉන්නේ අපේ අනුදැනුම සහිතව සතිමත් බව ඇතුලේ තමයි මේ මුළු ක්‍රියාදාමයම සිද්ධ වෙන්නේ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 මොකද අපේ හිත ඒකට ඒ තරම් වලදී කැමැත්තක් නැහැ. එයා හිතන්නේ අනිවාර්යෙන්ම එදියේ තමයි සතුට තියෙන්නේ, එදියේ තමයි විනෝදය තියෙන්නේ. ඒ නිසා එයා පුළුවන් තරම් ඇහෙන් රූප බල බලා එළියේ වාසය කරන්නේ කරමින් ඒවැය සතුට ඒ වාසුලින් සතුට හොයන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ශබ්ද අහමින් ඒවැයෙන් සතුට වෙන්න උත්සාහ කරනවා. ගඳ සුවඳ බලමින් ඒ ගඳ සුවඳ හරහා සතුට වෙන්න උත්සාහ කරනවා. දිවෙන් රස බලමින් ඒවා තුලින් සතුට හොයන්න උත්සාහ කරනවා. කයෙන් විවිධාකාර ස්පර්ශයන් ලැබමින් ස්පර්ශයන් හරහා සතුට වෙන්න උත්සාහත වෙනවා. මනසට එන අරමුණු එහාට මෙහාට පෙරලා පෙරලා ඒවා ඔස්සේම කල්පනා කර කර ඒවා ඔස්සේම කතන්දර ගොතගතා ඒවා තුලම අතරමං වෙලා සතුට වෙන්න උත්සාහත වෙනවා. නමුත් මේ සාමාන්‍ය ඒ අන්තරුත්තරජන ක්‍රියාකාරීත්වයෙන් අයින් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය යෝගාචරයේ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 කඩලා කනකොට මේ ඊළඟට යමක් රස විඳිනකොට ඒක නම් දැනවත් වෙන්න කියලා කියනවා. ඒතර මේ ඔක්කොම ඇත්තරම ආහාර අනුභවය හා සම්බන්ධයි. ඇතම් ආහාර අපි සාමාන්‍යයෙන් අඳලා පිටක් පිටක් ගානේ අනුභව කරන ගැටියක් තියෙනවා. ඇතම් ආහාර අපි කඩලා කනවා. ඇතම් මේවා අපි රස විඳිනවා. ඉතින් මේ විදිහට ඒවා නැත්තම් ග්‍රන්ථයක් නම් අපි පානය කරනවා. ඉතින් මේ අන්දමින්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 මරණ අවස්ථාවේදී කියන්නේ නිදි නිින්දෙන් ගිහිල්ලා නැහැ දැන් යම් යම් හේතුවක් නිසා අවදි වෙලා ඉන්නවා ඒ නිදි මරණ අවස්ථාවේදී ඊළඟට කතා කරන අවස්ථාවේදී භාෂිතේ තුන්හි භාවයේ නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේදී සම්පජානකාරී හොති. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් අපිට තේරෙනවා දැන් මේ සතිය අර සක්මන් භාවනාවකට විතරක් සීමා කළා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 ඔයගලන්ට කොහොමද සංවාදී? ඒ කියන්නේ මේ මුළු දවසම භාවනාවෙන් කැප කරනවා කියන එක කරන්න බැරි වැඩක්. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනව වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද මේ එදිනදා අපි කරන කටයුතු? ඒකත් භාවනාවට අනුග්‍රහ කරන ආකාරයෙන්. එහෙම නැත්නම් භාවනාව අමතක කළා දාලා සම්පූර්ණයෙන්ම නැවතත් අපි මුලා වෙච්ච සිහියකින් එහෙම නැත්නම් අසිහියකින්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 නැත්නම් කඩලා මේ ගන්න දෙයක් තියෙනවා ඒක වෙන විදිහක්. ඉතින් මේ විදිහට අපි අර මේකේ යන්න පුළුවන් ගැඹුර එක අතින් වලම හිතා ගන්න බැරි තරම්. මොකද අපි මේක නිකන් ඔහේ අනලා මේ කඩට දා ගන්නවා වෙනුවට හොඳට ඒ ඒ කරන පුංචි පුංචි ක්‍රියාවක් ගැන හොඳ අවධානයකින් ඒ කටයුත්ත කරනවා නම් ඒකේ මහා ගැඹුරකට යන්න පුළුවන්. පුළුල් ශේෂ්ත්‍රයක් දක්වා අපිට යන්න පුළුවන්.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 සමහර කලකට කෙල උනන හැටි, කට විවෘත වෙන හැටි, ඊට අපි කට ඇතුළට මේ ආහාර පිට ඇතුළු කරන හැටි, දැන් ඔන්න දිවේ මේ ආහාර පිට ස්පර්ශ වෙන හැටි, කෙල උනන හැටි, කෙල සමග මිශ්‍ර වෙන හැටි, අපි විකන හැටි. ඉතින් මේ විදිහට විකල අන්තිමට ඒක ගිලින හැටි. මේ මුළු ආහාර අනුභවය සම්බන්ධයෙන්ම මහා ක්‍රියාකාරකම් රැසක් මෙතන තියෙනවා. ඒ නිසා සම්පජානකාරී හොති කියලා කියනකොට අපිට අර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 එතකොට මනස තව තව සැහැල්ලු වෙනවා. මනසේ බර හැල්ලු වෙනවා. මනසේ අපි පුරවාගෙන හිටිය අර සම්මුති සංඥා දැන් බහැරට යනවා. දැන් තියෙන්නේ ක්‍රියාකාරකම් රසක්. සම්මුලක අපි ආව එසවීමේ ක්‍රියාකාරකම, ඉගෙන යාමේ ක්‍රියාකාරකම, ලැබීමේ ක්‍රියාකාරකම. ඉතින් ඒකවල තේරෙන මුළු සම්මුල පුරාම තියෙන මේ එසවීම, ගෙන යාම, ලැබීම, එසවීම, ගෙන යාම, ලැබීම වෙන මොකක්වත් නැහැ. ඒකත් තව සූක්ෂම වෙන්න සූක්ෂම වෙන්න මේ එසවීම කියන එකක් තනි ක්‍රියාවක් නෙමෙයි. එතන තියෙන්නේ කුඩා කුඩා එසවීම් රසක්. ගෙන යාම කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා කුඩා ගෙන යාම රසක්. තැබීම කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා කුඩා තැබීම් රසක්. ඒ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔන්න පොළවේ ආදේ හොඳට පිහිටන්නේ තැබුවා. ඊට පස්සේ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 කටයුත්ත යා නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන මේ ඇතුළත මේ තමා වශයෙන් අත්දකපු ක්‍රියාකාරීත්වයම තමයි පිටත තියෙන්නේ. වෙනත් පුද්ගලයෙක් දිහා ගත්තත් වෙනත් සත්වයෙක් දිහා ගත්තත් එයාගාව තියෙන මෙබඳුම ක්‍රියාකාරීත්වයක් කියලා තමන්ට අනුමාන ඥානයක් වශයෙන් වැටහෙන්න පුළුවන්. ඉති අජත්තං වාකායේ කායන් පස්සේ විහෙරති බහිද්ධා වාකායේ කායන් පස්සේ විහෙරති. තමන් ඉස්තෙල්ලා මේ තමන්ගේ කියලා කියාගත්ත කය හොඳට නිරීක්ෂණය කරමින් මේ සතිපට්ඨානය දිනු කරනවා ඒ දිනු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ එළිය මේ බඳුම ක්‍රියාකාරීත්වයක් කියන්නේ කියන එක යාට තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ දැන් මෙහෙම කටයුතු කරන්න කරන්න අර අපි අපේ මේ කයට පිටතිවිච්ච ලොකු වටිනාකම් අයින් වෙලා මෙතන තියෙන්නේ හුදු ක්‍රියාකාරකම් රැසක්ය ඒ ඒ ක්‍රියාකාරකම් වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවාය මෙබඳු නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා නම් මේක මේ ඇතිවීම නැතිවීම වලින් පෙළෙනවා. ඇතිවීම නැතිවීම වලින් පෙළීම නිසා මෙතන තියෙන දුකක්. මෙතන දිගට පාස්වන කිසිම ක්‍රියාකාරකමක් නැහැ. නිරන්තරයෙන්ම ඒ ඒ ක්‍රියාකාරකම් පටන් අරගෙන අවසන් වෙලා යනවා. ඒත් මේ ක්‍රියාකාරකම් රැසක කොහොමද කෙනෙක් ස්ථිරව පවතින පුජ්‍යලයක නැත්නම් ස්ථිරව පවතින ආත්මීය ස්වභාවයක් පනවනවා. කියලා අන්න එයාගේ හිත දැන් පොඩ පොඩ නුවණින් විමසන්න පටන් ගන්නවා. මුලදී නම් මේ තිබුණේ ලොකු අඥාන අඥාන බව අවබෝධයක් නැති බව. නමුත් ටික ටික මේ කය දිහා එයා සූක්ෂමව දකින්න දකින්න තව තව සියුම් වෙමි සියුම් වෙමි මේ කාරණා වැටහෙන්න වැටහෙන්න එයාට තේරෙනවා මෙතන නිරන්තර වෙනස් වීම රසක් තියෙනවා. නිරන්තරයෙන්ම අනිත්‍යත්වයට පත්වීම අපතර තියෙනවා. ඒ වගේමයි නිරන්තරයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණයෙන් පෙළෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි මේ ක්‍රියාකාරකම් පැසේ පටන් ගැනීම අවසාන වීම කියන මෙන්න මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයට මට පාලනයක් නැහැ. ඒවා යම් පමණකින් මම ඒ ක්‍රියාව අවසන් කරනවා කියලා කරනවා. හැබැයි සූක්ෂම වටනේ ගත්තාම මේකේ මගේ තියෙන පාලනයෙන් තොරයි. ඒතර මෙතන ඇතුළතද ගන්න කියලා හරයක් කුජලයක් සත්වයක් ආත්මීය ස්වභාවයක් නැහැ. කියන්නේ යාට ත්‍රිලක්ෂණයක් හොඳට වැටහෙනවා නම් යම් අවස්ථාවක මේ කය අනුසාරයෙන් මෙයාගේ හිතේ දැන් පොඩ පොඩ විපස්සනා නුවණක් දිනු වෙන පටන් ගන්නවා.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 බඳු සම්මා දිට්ඨියක් හඳුනා ගනිමු. ඒ බඳු පැත්තකට ඒ බඳු නිවැරදි දැක්මක් වර්ධනය වෙන වර්ධනය වෙන අන්දමින් කල්පනාවන් කරමින් කියන්නේ කම්ම කල්පනාවක්, අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක් පාර්ථමින්. ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන වීර්යය, හිතේ සිටිය යුතු ඒකාග්‍රතාවය, සතිය ඒවා පවත්වා ගැනීම. එතකොට දැන් මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම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 හිත තියෙන්නේ ස්වාධීනව. හිත තියෙන්නේ නොවේ කිසිවක් උපාදාන නොකර. ඉතින් මේ தත්ත්වය සමහර විට කෙනෙකුට කෙටි කාලයකට වැටෙන්න පුළුවන්. හැබැයි ආයේ මේ හිතේ තියෙන කෙලෙස් ගැටිය නිසා ආයෙන් ගිහිල්ලා දේවල් උපාදාන වෙනවා. ආයෙන් ගිහිල්ලා අර සමබරතාවය Tamanට අහිමි වෙනවා. ආයෙන් ගිහිල්ලා කොහේ හරි ඇලෙනවා. ආයෙන් ගිහිල්ලා කොහේ හරි ගැලෙනවා. දැන් එයාට විтин වෙත මේ හිතේ තියෙන සාධීනත්වය, හිතේ තියෙන නිදහස කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව විтин විට යාට මතුවෙනවා. හැබැයි නැවතත් ඒක අහිමි වෙනවා. එයාට නැවතත් උත්සාහවත් වෙන්න වෙනවා. එහෙනම් මේ කිසිවක් උපාදාන නොකරන தත්ත්වය තව කොහොමද වර්ධනය කරන්නේ? ලෝකයේ කිසිවක් ඇසුරු නොකරන தත්ත්වය හිතේ ස්වාධීන මට්ටම තව කොහොමද වර්ධනය කරන්නේ? ඉතින් ඒකට අර ක්‍රමවේදයම තමයි අනුගමනය කරන්න තියෙන්නේ. අර අෂ්ටාංග මාර්ගයෙන්මයි මට තව දිගට ගමන් කරන්න තියෙන්නේ.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 පොදු ප්‍රකාශයක් කරන්නේ මේ සෑම අභිපත්තාමයකම පටන් ගැනීමේදී අර ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං සුද්ධිය. ඒකායන මාර්ගයක් තියෙනවා ඍජු මාර්ගයක් තියෙනවා මේ සත්වයන්ගේ පිසු බව පිණිස පාරිශුද්ධිය පිණිස දුක්ඛ දෝමනස් දුක්ඛ දෝමනස්නාන අත්ංගමය දුක් දෝමනස් දුරු කිරීම පිණිස සෝක් පරිද්දවාන සමතික්කමය ශෝක කිරීම හදාගෙන තියෙන සමතික්‍රමණය කිරීම පිණිස. ඊට ඥායස්ස අධිගමය. මේ ආකාශාංග මාර්ගයේ නම් වූ ඒ ප්‍රතිපදාව තම තමා වශයෙන් හඳුනා ගැනීම පිණිස. තේරුම් ගැනීම පිණිස. ඉබ්බා රස සත්‍ය ක්‍රියාවයි. නිවන්ස සාක්ෂාත් කර ගැනීම පිණිස. එතකොට මේ යෝගාවචරය දැන් මෙතෙන්දී අපි ඉස්සරහින් තියාගත්ත මේ සම්පජඤ්ඤ පම්පේ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 ඊළඟ මාසයේ ඉන්නේ ඊළඟ අවුරුද්දේ ඉන්නේ ක්‍රමානුකූලව වර්ධනය වෙලා සියුම් වෙලා සූක්ෂම වෙලා ගැඹුරකට අපේ හිත එකගෙන ගිහිල්ලා තියෙනවා ඒක සම්මුති මට්ටම් වල තිබිච්ච ඒ ව්‍යාකූලත්වය සංඥා බහුලත්වය අයින් වෙලා හිත සියුම් වෙලා සංවේදී වෙලා හිතේ බර අඩු වෙලා සංඥා අඩු වෙලා කොහොම සූක්ෂම මට්ටමකින් දෙයක් දිහා බලන්න පුළුවන් ශක්තියක් ප්‍රමාණිකව අපේ හිතේ වර්ධනය වෙනවා ඒ නිසා පින්වත්නි අපි මේ අද සම්පත්තානයේදී කතා කළේ සම්පජඤ්ඤ පබ්බේ. ඉතින් මේකට විතර තේරෙනවා ඒ බුදුරජාණන් වහන්සේ අපිව බොහොම ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඔස්සේ ආගෙන යනවා. මුලින් හොඳට වර්තමාන වශයෙන් සිහිය පිහිටවනවා. ඊළඟට ඒ සිහිය පිහිටවපු ධර්මතා දිහා සියුම්ම බලන්න, විග්‍රහ කරලා බලන්න, විස්තර වශයෙන් බලන්න. ඒවැය තියෙන අනුකුඩා ඉරියව් නැත්නම් යනු කුඩා ක්‍රියාකාරීත්වය හොඳට වළක්වා ගන්න අපි උනන්දු කරනවා. ඊට ඒවැයේ තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හඳුනා ගන්න අපිට අපි උනන්දු කරනවා. ඒබඳු ස්වභාවයක් හඳුනා ගැනීම හරහා හිතේ යම් විපස්සනා නුවණ දිනු කරගන්න උවමනා කරන මේ පසුබිම හකස් කරලා දෙනවා. ඊළඟට ඒ ඇති වෙන ඇති වෙන විවිධ විපස්සනා ඥානයන් තව තව තමා සතු කරගන්න නැත්නම් තමාටම උරුම කරගන්න